නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හොඳයි අද දවසේ ඉමිදිරි පාන්දර අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආනාපානසති භාවනා යෝගියා මේ දාණය අවබෝධ කරගන්නේ කොහොමද? දන් දීලා ඉවර වෙන්නේ කොහොමද කියන එක ගැන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දාණය ගැන নানা ප්‍රකාර කරුණාකාරණා අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ දාණය ගැන සාකච්ඡා කරනකොට මේ දානය ආකාර දෙකකින් දේශනා කරලා තියෙන බව අපේ සූත්‍ර අනුසාරයෙන් ශ්‍රවණය කරලා තියෙනවා. එකක් තමයි මේ සත්පුරුෂයෝ දෙන සත්පුරුෂ දානම් කියලා අනිත් එක තමයි දුස්සීලහය ಗುಣධර්ම නැති හය දෙන අසත්පුරුෂ දානය ගැන. එහෙනම් මේ දාණය කියන දේ අපි අවබෝධ කරගෙන තියෙන්නේ ආලා තියෙන්නේ අපි සතු යමක් අරගෙන ඒක තවත් කෙනෙකුගේ සතු කළාම අපි කියන එකට අන්සතු කළාම ඒ කරපු දේ දාහනය කියලා. එහෙනම් ආස්වාස කරන බව දැනගෙන ප්‍රාස්වාස කරන බව දැනගෙන සීයෙන් ඉන්න ඒ භාවනා යෝගියා කොහොමද මේ දානය පිළිබඳ අවබෝධ කරගන්නේ? එයාට දානය වැටහෙන්නේ කොහොමද මේ ආස්වාස ප්‍රාස්වාසය තුලින් කියලා අවධානයෙන් බලනකොට අපට පෑදිලිව පේනවා මේ ආස්වාස ප්‍රාස්වාසය එයාට මේ දානය පිළිබඳ අවබෝධය එයාගේ 100ට ගේන බව. එනම් මේ සාකච්ඡාව ගොඩාක් වැදගත් විශේෂ සාකච්ඡාවක්. අපි දන්නේ නැහැ අපේ ආස්වාස ප්‍රාස්වාසයේ තුල තියෙන ධර්මතාවය. ඉස්සෙල්ලාම අපි මතක තබා ගත යුතු විශේෂ ධම් කාරණාවක් තමයි ආස්වාස ප්‍රාස්වාසය නැවතුනොත් මේ භවගාමි පැවැත්ම නවතිනවා. හේතුව ජීවියා මරණයටපත් වෙනවා. එහෙනම් ලෝකයේ සත්වයාගේ පැවැත්මට අදාළ මේ ආස්වාස ප්‍රාස්වාසය තමයි මේ සෑම ධර්මතාවයකටම මුල වෙලා තියෙන්නේ. අපි යමක් ආගන්ටත් අපිට යමක් දැක බලා ගන්නටත් අපට හිතන දේ කතා කරන්නටත් নানা ප්‍රකාර චර්යාවල යෙදෙන්නටත් මේ ආයතන වලින් ඕනම කරුණාකාරණා සම්බන්ධයෙන් කටයුතු වල නිරත වෙන්න මේ ආස්වාස ප්‍රාස්වාසය ගොඩාක් වැදගත් වෙනවා. ආස්වාස ප්‍රාස්වාසය නැත්තම් ජීවියෙක් නැහැ. එනම් මේ සමාධියටපත් වෙච්ච භාවනා යෝගියාගේ ආස්වාස ප්‍රාස්වාසය අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා සියුම් වෙලා ක්‍රියාත්මක වෙනවද කියලා බැලුවාම ක්‍රියාත්මක වෙනවා වෙන බව හොයන්න බෑ. ඒ තරම් සියුම් වෙලා. එහෙනම් මේ භාවනා යෝගියා එවැනි தත්වයකටපත් වෙලා එවැනි අවබෝධයටපත් වෙලා මේ භාවනා යෝගියා Tamange චර්යාවේ යෙදෙනකොට මේ ආයතන අයවලින් එයාට ගෝචර වෙන ධර්මතාවයන් తాවකාලිකව නවතිනවා. එනනම් මේ ආස්වාසයේ නැවත ප්‍රාණවත් වෙලා ක්‍රමක්‍රමෙන් වැඩි වෙනකොට එයාට අවදිය ඇති වෙනවා. එයා නැවත 100 වැඩි මට්ටම් වලට සමවදිනවා. එතකොට 100 වැඩි නිසා එයාට ඇයෙන්න, පේන්න, දැනෙන්න, සිතෙන්න පටන් ගන්නවා. මේ ක්‍රමවේදය කොහමද මේ දානය කියන තැනට වෙනකන් යන්නේ කියලා බලනකොට මේ භාවනා යෝගියා ආස්වාස ගන්නවා ප්‍රාස්වාස කරනවා හේතුව අපි ආස්වාසයට ගන්නවා කියලා කිව්වට ප්‍රාස්වාසයට ගන්නවා කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි මේ ප්‍රාස්වාසය ගන්නවා කියන්න පුළුවන් කමක් නැහැ ප්‍රාස්වාසය දෙනවා කියලා තමයි කියන්න වෙන්නේ. එහෙනම් ගන්නා වූ හැම දෙයක්ම අපි නැවත දෙන්න ඕනේ. දීපු හැම දෙයක්ම නැවත ගන්න ඕනේ. මොකද්ද ගන්නේ මේ ආයතන වලට ගෝචර වෙන ධර්මයන් අපි ගන්නවා. ඒ ගත්ත දේවල් නැවත අපි මේ විශ්වයට දෙන්න ඕනේ. එනනම් මේ අත්තරීම කියන ධර්මතාවයේ මේ ආස්වාස ප්‍රාස්වාස තුළ පවතින බව මේ භාවනා යෝගියාට ක්‍රමක්‍රමෙන් තේරෙන්න පටන් ගන්නවා. තමන් විසින් මේ සතරමා භූත වලින් යමක් ගත්තොත් ඒ ගත්ත දේ ධර්මයක් වශයෙන් පවතිනවා. ඒ පවතින ධර්මතාවය කවදාරි දවසක අත්හැරියේ නැත්නම් එයාට නිවන් දකින්න බෑ. යාපත් නම් එයාට කරදරයක් නෑ. නමුත් පැවැත්මක් තියෙනවා. අයාපත් දෙයක් නම් ඒත් එයාට පැවැත්මක් තියෙනවා. ඒක කරදරයකුත් පවතිනවා. එහෙනම් තමන් කරදරයකින් තොරව පැවතුනත් කරදරයක් ඇතුව පැවතුනත් පැවැත්මක් තියෙන බව විතරක් සත්‍ය පණිවිඩයක් බවට පත් වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරන මේ ආස්වාසය කියන දේ මං උවමනාවෙන් ගත්තාම මේ ආස්වාසය කියන දේ මං අල්ලාගෙන ඉන්නවා. ඇයි එයා නඩත්තු කරනවා. එයාට දැනෙන විශේෂ පණිවිඩයක් තමයි මම උවමනාවෙන් ආස්වාස කරමි. මම ඕනෑකමින් මේ කාර්යය නිරත වෙමි. මම මේ ක්‍රියාව කරන මේවන තැනැත්තෙක් බවට පත් වෙලා කියන එක වැටෙනකොට යට තේරෙනවා මේක තමයි අල්ලා ගන්නවා කියලා කියන්නේ. මේ ලෝකයේ මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා මොන හරි දෙයක් අල්ලා ගන්න. අපි දන්නවා අතීතයේ තිබිච්ච දේවල් අල්ලා ගන්න ස්වභාවයක් අපි තුල තියෙනවා. වර්තමානයේ පවතින දේවල් අපි අල්ලා ගන්න තත්ත්වයන් අපි තුල පවතිනවා. නැති දේවල් එහෙනම් අනාගතයට මේම වෙන්න පුළුවන් කියලා හිතලා අල්ලාගෙන ඉන්නවා. අපි දන්නවා සමහර ස්වාමින් වහන්සේලා ඉන්නවා ජීපින්වතුන් ඉන්නවා ලොතරැයියක් අරගෙන මේකේ පළවෙනි ත්‍යාගයේ වදී කෝටි 3ක් 4ක් විතර මේකට හම්බෙයි එතකොට මම පන්සලක් අදනවා ලොකු චෛත්‍යයක් අදනවා අවකන බුදු පිළිම වහන්සේ නමක් මම නෙලනවා විශාල වශයෙන් මිනිස්සු මේකට වඳින්න දෙනවා ඒ මිනිසුන්ට මම ආගමික වතාවන් කරගෙන අපවත් වෙනකම්ම මිනිසුන්ට එක එක වැඩ කරගෙන මම ජීවත් වෙනවායි කියලා එහෙම ලෝකයක් හදනවා. දීපින්වතුන් කල්පනා කරනවා තට්ටු 10ක විතර ලොකු මාලිගාවක් අදා ගන්නවා. සුඛෝභෝගී වාහනයක් අරගන්නවා. මගේ ජීවිතේ ප්‍රශ්න කරද ඔක්කොම විසඳුණා මම ගොඩාක් සන්තෝෂෙන් කාලා බීලා ඉන්නවා කියලා. කල්පනා කරලා බලන්ට මුදල් හම්බෙනවා කියලා කියනකොට එයාට විසඳුම් නෙමෙයි හම්බෙන්නේ ප්‍රශ්න හම්බෙන්නේ. පන්දා කතේ තියෙන කෙනාට নানা ප්‍රකාර ගමන් යන්න අදහස් එනවා. নানা ප්‍රකාර දේවල් ගන්න අදහස් එනවා. නොයෙක් වැඩවලට නිරත වෙන්න අදහස් පාළ වෙනවා. එනම් මේ ආයෝජනයේ අදහස් ආවේ මුදල් තියෙන නිසා මේ ගමන් යන්නේ ගමන් පාසුවට ඒ මුදල් තියෙන නිසා. වැඩවල නිරත වෙන්නේ එයාට ඒ හැකියාවන් මුදලින් තියෙන නිසා. මුදල් නැති එකනා කොහෙවත් යන්නේ නැහැ. මොනවත් ගන්නෙ නැහැ. කිසිම වැඩක නිරත වෙන්නේ නැහැ. එයා පැත්තකට වෙලා කල්පනා කරන මං අසරණයි මට මොකවත් කරන්න බෑ. එයා ලෝකෝත්තරව තමන්ගේ ජීවිතය ජීවන රටාව පවත්වාගෙන යනවා. එහෙනම් මේ යමක් ලැබෙනවා කියලා කියන්නෙම එයා තුළ පැවැත්මකට ගන්නවා. එහෙනම් මේ ආනාපාන සති භාවනා යෝගියා කල්පනා කරනවා මේ ආස්වාසය මම ගත්තොත් යමක් මට ලැබෙනවා අන්න මට පැවැත්මක් තියෙනවා. ගත්තා කියන එක මම දැනගත්තොත් මම අල්ලා ගත්තොත් ඒක වමනාවෙන් කෙරුවොත් අන්න ඒ ගත්තා කියන එක තුලින් ඇතිවෙන කර්මය මොකද්ද කියලා බලනකොට ඒකට අපි කියනවා ලෝභය ඇති වෙලා ආනාපාන සති භාවනාවට එයා ඇලිලා ආනාපාන සති භාවනාව තුලින් එයාට ගිජුකමක් ඇති වෙලා එහෙනම් මේ අල්ලා ගැනීම එහෙම නැත්නම් මේ එකතු කිරීමේ ක්‍රමවේදයක් එයා තුල පවතිනවා. ගත්ත දේ දුන්නා. එයාට දුකයි. නැවත ගත්තා. ඒ ගත්ත දේ දුන්නා. දුකයි නැවත ගත්තා. මිනිසත් බව ලැබපු සෑම ජීවියෙක් තුළම ඒ ජීවියාගේ ජීවන රටාවක් තුළම ආස්වාසයක් ප්‍රාස්වාසයක් පවතින බව මේ භාවනා යෝගියාට තේරෙනවා. එකපාරටම කඩාගෙන මෞකුසකින් පාළ වෙනවා මේ ලෝකෙට. ගොඩාක් දේවල් එයා කර්මානුරූපීව අරගෙන එනවා මේ ලෝකෙට. ඔක්කොම ටික ප්‍රාස්වාස කරනවා එයා. එයාට හම්බෙනවා, ගෙවල් හම්බෙනවා, වත්කම් හම්බෙනවා, ඉඩම් හම්බෙනවා, රස්සාවල් හම්බෙනවා, අධ්‍යාපන හම්බෙනවා, හැම දෙයක්ම හම්බෙනවා. අන්න එයා ආස්වාස කරගත්ත හැමදේම ක්‍රමක්‍රමයෙන් වාතය පිටත් වෙනකොට ප්‍රාස්වාස වෙනවා වාගේ මේ භවගාමී ජීවිතේ ඉවර වෙනකොට ඔක්කොම ටික ප්‍රාස්වාස කරනවා එහෙනම් ආස්වාස කරන්න කලින් මොකවත් තිබුණේ නැහැ එහෙනම් මේ ප්‍රාස්වාස කෙරුවට පස්සේ මොකවත් නැහැ ආවා වාගේ ඉස්සතින් ඇරිලා යනවා අන්න මේ ධර්මතාවය මෙයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. එයා කල්පනා කරනවා මේ ලෝකේ හැම මිනිසියෙක්ම මේ ආස්වාස ප්‍රාස්වාස තමයි කරන්නේ. මේ ආස්වාස කරගෙන ඉන්නවා. හැමදේම ඇතුල් කරගෙන ඉන්නවා. දැන් මේ දේවල් ඔක්කොම අත්හරින්න ඕනේ. පිටට දාන්න ඕනේ. එහෙනම් මේ ලෝභය කියලා කියන්නේ මොනවද? එකතු කිරීම, ගැනීම. එහෙනම් Taman මේ ජීවිත කාලය තුල ගොඩාක් දේවල් අරගෙන Taman සතු කරගත්තා. Taman සතු කරගත්ත හැම දෙයක්ම අන්සතු කරන්න ඕනේ අකමැත්තෙන් වුණත්. එහෙනම් මේ දානය කියලා කියන එකේ විශේෂත්වය තමයි අපි මේ ලෝකයේ දෙන්න පුරුදු වෙන්න ඕනේ. එහෙනම් දෙන්න උත්සාහ කරනකොට ඒකත් දානයක් බවට පත් වෙනවා. දෙන හදාස මොකද්ද දාන හදාසක් දෙන හදාස ඕමනාවෙන් කැමැත්තෙන් කරනකොට ඒකට අපි කියනවා දෙන්න අදහස දැඩි ලෙස පැවතුනාම ඒක මුලින් දානේ උනාට පසුව ඒ දාණයම ලෝභයක් බවටපත් වෙනවා වේලාම බ්‍රාහ්මණයා දීප දාහණය ගැන අපි කල්පනා කරන බලනකොට අපට පේනවා එයා දන් දෙනවා දන් දෙනවා හැමෝටම දන් දෙනවා ඇතිතරම් දන් දෙනවා. එයාට පස්සේ කල්පනා වෙනවා බ්‍රාහ්මණයා වඩා ප්‍රඥාවන්තයි. එයා කල්පනා කරන්නට ඇති. අසුවලාට මෙච්චරක් දෙනවා අසුවලාට මෙච්චරක් දෙනවා ආවලා මගේ ඥාතියෙක් එයාට මෙච්චරක් දෙනවා ඊතවතාට ටිකක් වැඩිපුර දුන්නා මේකත් ලෝභයක් නේද මම මගේ ඊතවත් කට්ටියට වැඩිපුර දෙනවා මට ිතවත් නැති අකමැති කට්ටියට අඩුවෙන් දෙනවා. ඒ ඒ අයට මන් දෙනකොට මගේ සිතවිලි වල අනුව අවබෝධයට අනුව සීමා සහිතව මන් දෙන්නේ. සීමාවල් තියෙනවා මගේ දාණය තුලින්. වේලාම බ්‍රාහ්මණයා බැලුවා මේක හරියන්නේ අසීමිතව දෙන්න ඕනේ. දන් දීම දීමක් වෙන්න ඕනේ. ඒක අල්ලා ගැනීමක් වෙන්න බෑ. එහෙනම් අපි දානයක් දෙනකොට යම්කිසි කෙනෙකුට ප්‍රමාණයකින් දෙනවා නම් සීමා කරනවා නම් ඇන්දෙන් අපි ප්‍රමාණයක් තීරණය කරනවා නම් ඒක දහනයක් නෙමෙයි ඒක අල්ලා ගැනීමක් එයා අත්තරීම තුලින් අල්ලා ගැනීමක් පුරුදු කරනවා හේතුව එයාට උවමනාව තියෙන්නේ දෙන්න නෙමෙයි සීමාවට දෙන්න ඉවර කරන්න නෙමෙයි ප්‍රමාණයකට දීලා ඉතුරු කරන්න එහෙනම් මේ වගේ අපගේ ජීවිතවල මේ දාණය දෙන්න ගිහිල්ලා ඉරවෙච්ච තැන් අනන්තයි අප්‍රමාණයි. ඇස් දෙක පියාගෙන එරමණිය ගොතාගෙන වාඩි වෙලා ඉන්න මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක පුදුමාකාර භාවනාවක්. මේ ආස්වාසයේ ප්‍රාස්වාසයේ මට කතා කරනවා. මේ ආස්වාස ප්‍රාස්වාසය මට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය තමයි සියල්ල අත්හැරින ඒ අත්හැරීමේ ප්‍රතිපත්තිය දේශනා කරනවා. පස්සේ යට තේරෙනවා මම ආස්වාස කරන නිසා නේද අල්ලන්නේ. මම ආස්වාස කරපු නිසා නේද ප්‍රාස්වාස කරන කේ දුක දැනෙන්නේ. එහෙනම් මේ පංචකාමයන් කැමැත්තෙන් පිනවන්න ගියොත් තමයි මේ ආස්වාස වෙන්නේ. පිනවන හැම මොහොතෙම කර්මයක් හැදෙනවා. ඒ හැදෙන සෑම කර්මයකටම මට වන්දියා ගෙවන්න සිද්ධ වෙනවා. එහෙනම් මගේ ජීවිත කාලය තුල මම කරලා තියෙන්නේ මොනවද? මේ හැම දෙයක්ම මේ ආයතන වලට ගෝචර කරන එක අල්ලා ගන්න එක. එයා බොහොම ප්‍රඥාවෙන් සන්තෝෂයෙන් ආස්වාස ප්‍රාස්වාස කරන එක අත්තරිනවා. අන්න බලන්න ආස්වාස කරගෙන කරන බව දැනගන්න මට්ටමට යදි සිත යපවත්නවා. හේතු එයා දන්නවා ආස්වාස කළොත් වැරදුනා. එහෙනම් ආස්වාස කළා ප්‍රාස්වාස කළා නැවත ආස්වාස කළා ප්‍රාස්වාස කළා කියලා කියන්නේ එයා භාවනා කරන්නේ එයා කෙලෙස් වඩනවා ආනාපාන සතිය උවමනාවෙන් භාවනාවක යෙදුනොත් එයා යම්කිසි මට්ටමකින් සිත සංසුන් කරගෙන සෑල්ලුවෙන් ඉතියත් අවශ්‍ය දේ සිදුවෙන මට්ටමින් එයා තාම නැහැ එහෙනම් මේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියා ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. කෙලස් ටික නිවා ගන්න. එයා නියතමානි වෙන්න ඕනේ. එයාගේ අඩුපාඩු තේරුම් ගන්න. එයා ගොඩාක් වීරිය වෙන්න ඕනේ. ඒ තේරුම් ගත්ත එක හදන්න. බලන්න එයා දක්ෂ ලෝකෝත්තර කාර්යව්‍යවක වැඩ කරන දක්ෂ වැඩකරුවෙක් වෙනවා. එහෙනම් මේ ආනාපාන සති භාවනාව කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි. ඇල්ලීමෙන් නිදාස් වීමේ එහෙම නැත්නම් දාණය පරිපූර්ණ කිරීමේ ක්‍රියාව. ආනාපාන සතිය සමානයි දාණය. එහෙනම් මේ භාවනා යෝගියා ආස්වාස කරන්නේත් නැහැ. ගත්තොත් මේ දෙන්න ඕනේ. ඒ නිසා එයා දෙන්නෙත් නැහැ. ප්‍රාස්වාස කරන්නේත් නැහැ. මේක ඉබේ වෙනවා පැවැත්මට අවශ්‍ය නිසා ඒ වෙන දේ දිහා සීයෙන් බලාගෙන ඉන්නවා. කයට අවශ්‍ය දේ කය විසින් ලබා ගන්නවා. ඒක මට හදාල එකක් නෙමෙයි. මගේ අයිති යටතේ පවතින එකක් නෙමෙයි. ඒ සිදුවෙන සෑම ක්‍රියාවක්ම එයා අවදානමෙන් බලාගෙන ඉන්නවා මිසක් මොකවත් කරන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අපි දන් දෙන්න පටන් ගත්තාම අපි ළඟ තිබිච්ච මුල මුදල් ටික දන් දෙනවා. ඉඩම් ටිකක් දන් දෙනවා. යාන වාහන ටික දන් දෙනවා. තවත් මොනවා හරි ගෙදර බඩු මුට්ටු තියෙනවා නම් ඒ ටිකක් දන් දෙනවා අන්තිමට තේරෙන මේ ගේත් දන් දෙන්න එපාය ඒකත් ගලවලා ලී ටික දන් දුන්නා සිවිලිම දන් දුන්නා දොර ජනල් ටික ගලවලා දන් දුන්නා මිත්‍ති ටිකේ තියෙන gadol ටිකත් ගලවලා දන් දුන්නා දැන් ඉතුරු වෙලා ඉන්නේ මං විතරයි සරප්පු දෙක දන් දුන්නා අතේ තියෙන උරලෝසුව දන් දුන්නා. ගමනට අවශ්‍ය මුදල් ටිකක් තිබුණා මල්ලේ ඒකත් දන් දුන්නා. මොකවත් නෑ දැන්. අනේ මේ කය වාගෙන ඇඳුමක් තියෙනවා කියලා ඒකත් ගලවලා දන් දුන්නා. දැන් මේ ලෝකෙට ඉපදිච්ච මට්ටමෙම ආවා. හැබැයි යා කියනවා මං හැමදේම අත්හැරලා ඉන්නේ. හැමදේම දන් දීලා ඉන්නේ මං තරම් මේ ලෝකේ දානය ඉවර කරපු කෙනෙක් නෑ කියලා කියනකොට එයා මේ කියන්නේ මොනවද? තාම එයා එකක් තියාගෙන මොකද්ද? දන් දුන්නා කියන එක එයා දන් දීලා නැහැ. අසවල් දේ අසවල් දේ මං දන් දුන්නා කියන මතකයේ දන් දීලා නැහැ. එයා දාන පාරමිතාව ඉවර කරලා කියන මාන්නේ දන් දුන්නේ නැහැ. එයා මේ හැමදේම ඉවර කරලා නිදාස් වුණා කියන ඒ උඩඟුකම එයා දන් දුන්නේ නැහැ. එහෙනම් දාණය සම්පූර්ණද? නැහැ. තාම සම්පූර්ණ නැහැ. එයා දාන ඉවර කරලා නැහැ. තාම දහණය දෙමින් පවතිනවා. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ ගෙවල් දොරවල් දන් දෙනවා කියන එක ඉඩම් වතු පිටි දන් දෙනවා කියන එක දක්ෂ ක්‍රියාවක් නමුත් ඒක පරිපූර්ණත්වයට හේතුවක් වෙන්නේ නැහැ. එහෙම හැමදේම අත්හැරලා ඉපදිච්ච මට්ටමටපත් වෙනවා නම් ඇයි නිගණ්ඨනාත පුත්‍ර ඒ ආර්ය ශ්‍රාවකයෝ කවුරුත් රාහත් වෙන්නේ නැත්තේ? එහෙනම් ඒ තරම් දන් දීපු අයට තාම rahat වෙන්න බැරි නම් ඒ අයටත් මේ ප්‍රශ්නේ තාම පවතිනවා නම් එහෙනම් මේ දන් දීම මොකද්ද? කොහොමද මේ දාණය අපි තුලින් පරිපූර්ණ වෙන්නේ? මොන ආකාරයෙන්ද මේක දෙන්න ඕනේ කියලා කල්පනා කරනකොට යට තේරෙනවා මේවා දීලා නෙමෙයි මේක පුරුදු කරන්න ඕනේ දෙන්න කලින් මේක තුල තියෙන බලාපොරොත්තුව බැඳීම ගැටීම ඇලීම ඕවයි ඉවර කරන්න ඕනේ. අපට සරප්පු දෙකක් තියෙනවා. සරප්පු දෙක දන් දුන්නාම දාණය සම්පූර්ණ වෙන්නේ ඒ සරප්පු දෙක තුල තියෙන බැඳීම දන් දෙන්න ඕනේ. ඒක වටිනාකම දන් දෙන්න ඕනේ. ඕනම මොහතක කවුරු මේක ගෙනිච්චත් කැළඹෙන්නේ නැතුව සන්තෝෂ වෙන්න මානසිකත්වය හදන්න ඕනේ. දාණය වැදගත් ඊට වඩා වැදගත් මේ ලෝභය නැති කිරීම. එහෙනම් මේ ලෝකයේ අපි කැමැත්තෙන් ගන්න හැම අවස්ථාවකම ලෝභයක් අපි තුල අට ගන්නවා. එහෙනම් මේ දාහණය සම්පූර්ණ කරන්න දීලා ඉවර කරන්න යා මොනවද කරන්න ඕනේ? හැමදේම දෙන්න අදහසක් තියෙනවා නම් ඒ අදහස හත්තරිනවා. ඒ අදහස ඉස්සෙල්ලාම දන් දෙනවා. දාහණය කියන අදාස පාළ වෙනවා කියලා කියන්නෙම එයා මේ ලෝභය කියන දැලේ පැටළුණා. අපි හිතාගෙන ඉන්නවා මට දාන හදාස තියෙනවා. මම දන් දෙන්න උත්සාහ කරනවා. මම දානපතියෙක්. නැහැ පින්වතුනි. අපි දාහණය දෙන්න අදාසක් පාළ කරගත්ත මොහොතේම අපිට වැරදිච්ච තැනක් තියෙනවා. ඒ දාන හදාසම ලෝභ අදාසමයි. ඇයි දෙන්න ඕන දෙන්න ඕනේ කියන එක ලෝභයක් නෙමෙයිද? එහෙනම් දීම තුලින් හම්බෙන කුසලයේ ලෝභයක් නෙමෙයිද? දීම නිසා ඇතිවෙන සුගතකාමී ජීවිතයේ ලෝභයක් නෙමෙයිද? ඒ දන් දීම නිසා ඇතිවෙන ප්‍රශංසාව ගෞරවය සමාජයේ පිළිගැනීම ලෝභයක් නෙමෙයිද? තමන් විසින් කරගන්නා වූ මේ යාපත් ක්‍රියාව නිසා ඇතිවන ආඩම්බරය ලෝභයක් නෙමෙයිද? තමා ප්‍රසිද්ධියේ දෙන සෑම දහනයක් සෑම අංශුවක් ගානෙම Taman දුන්නා කියන චේතනාව මුල් කරගෙන ඇතිවෙනා වූ මාන්නය ලෝභයක් නෙමෙයිද එහෙනම් මේ දාහනය කියන එක අපි තාම අරියට දැකලා නැහැ මේ දාහනය තුල තියෙන ධර්මතාවය අපි අරියට ප්‍රත්‍යක්ෂ කරලා නැහැ මේ ඇස් දෙක පියාගෙන කට පියාගෙන වාඩි වෙලා ඉන්න මේ උත්තම ආර්ය ශ්‍රාවකයා දකිනවා මේකේ තිල තුල තියෙන යථාර්ථය. දන් දෙන්න ඕනේ කියනකොටම මේ මිනිස්සයා අවුලා ඉවරයි. අනේ සාදු සාදු මේක මට තාම තේරුන්නේ නැහැ. දන් දීමේ අදහස තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය. අත්තරපු කෙනා මේ ලෝකේ දෙන්න උත්සාහ කරන්නෙත් නැහැ, ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. එහෙනම් මේ සෑම භාණ්ඩයක් තුලම දෙන්න ඕනේ කියලා ඉතන්නම වටිනාකමක් තියෙන නිසා ඇලීමක් තියෙන නිසා ගැටීමක් තියෙන නිසා සමහර අය ඉන්නවා තමන්ගේ ඉඩම් වලින් හොඳම ඉඩම පූජා කරනවා එයා හොඳම ඉඩම පූජා කරන්නේ ඇයි ශාසනයට හොඳම දේ දෙන්න ඕනේ මාත්ඵල ආනිසංසයට ලැබෙන්න ඕනේ එහෙනම් මොන දේ දුන්නොත්ද ගොඩාක් කුසල් හම්බෙන්නේ? ඒක දුන්නාම ඒකට කියන්නේ දාහණය කියලා නෙමෙයි ලෝභය කියලා. ඇයි වැඩිපුරම හම්බෙන දේ දුන්නාම ඒක දානයක් වෙන්නේ කොහමද? ස්වාමින් වහන්සේලාට අවශ්‍ය දේවල් අවශ්‍ය තරම් සකසලා මනාකොට පිළියෙල කරලා ඒක වඩා වඩාත් උවමනාවෙන් දෙනවා ඒ හැම දෙයක්ම පූජා කරලා උන්වහන්සේලා සෑයීමටපත් කරාම උන්වහන්සේලා කල්පනා කරනවා මේ මිනිස්සු පුදුම දානපතියෝ අවශ්‍ය හැම දෙයක්ම අපට පූජා කළා අපට මේ සසරට අවශ්‍ය ශක්තිය ආයුෂය වන්නය දැනුම හැම දෙයක්ම පූජා කළා කියනකොට ඉමීසර ඇවිල්ලා පැන් කෝප්පයක් දෙනවා ඒ දීපු ටික වමාරලා යන්න කියලා. එහෙනම් අපි ගත්ත දාණය නැවත වමාරලා දුන්නාම ඒක අපි ගත්තා කියලා අපිට කියන්න බෑ ඒක දීලා ගත්ත දේ නැවත දීලා එහෙනම් පැන් වලින් මොනවද මේගොල්ලෝ ඉල්ලන්නේ අර කාපු බීපු ටික ඔක්කොම නැවත වමාරන්න කියනවා එහෙනම් මේගොල්ලන්ට සුගතිගාමි ජීවිතය ඒ ගත්ත දේ තුලින් ඇති කරගත්තා වූ පින් ටික කුසල් ටික මේ මිනිසුන්ට යාපත් ශරීර සෞඛ්‍ය ප්‍රශ්න ගැටළු වලින් निराකරණය වීම අධ්‍යාපන විභාග වලින් සමත් වීම මේ ඔක්කොම ටික ඒගොල්ලන්ට නැවත දෙන්න ඕනේ. අර ගත්ත දහණයට වඩා දහස් ගුණයකින් නැවත වමාරන්න ඕනේ. ඒක දහණයක් වෙන්නේ කොහමද? එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේක තුල සංකීර්ණ ප්‍රශ්නක් තියෙනවා. එහෙනම් අපි මේක දෙන්න ඕනේ අරක දෙන්න ඕනේ කියන්නේ ඇයි මේක කරේ ලෝභයක් තියෙනවා මේක තේරේ ලෝභයක් තියෙනවා ලෝභය තිබුණොත් නේද අලෝභ කරගැනීමේ උවමනාව තියෙන්නේ. දන් දෙන්න අදාස පවතින්නෙම ලෝභ හදාස යටිහිතේ තියෙන නිසා. ලෝභයක් නැත්නම් ඒ මනුස්සයා මොකටද දන් දෙන්නේ? එහෙනම් දානි දෙන හැම කෙනාටම තියෙන ප්‍රශ්නය එයා තුල ලෝභය තියෙනවා. ලෝභය අදා ගන්න බෑ. මේ ලෝභය නැති කරගන්න බෑ. ඒ නිසා දානය කියන පාරමිතාව පුරනවා. මේ ලෝකයේ තවත් එකක් තමයි තියෙන ප්‍රශ්නයක් අපි කලින් සාමාන්‍ය මට්ටමේ සාකච්ඡා කළා මේ මාබෝසතන් වහන්සේලා පුරන මේ දස පාරමී ධර්ම කියන එක. ඇයි මේ පාරමී ධර්ම කියලා පුරන්නේ? මේ පාරමිතාව කියලා කියන්නෙම එයා ඒක ඉවර කරලා නැහැ. එයා තාම වඩනවා. ඒ ಗುಣධර්ම තාම සම්පූර්ණ කරමින් පවතිනවා. එහෙනම් මේ දාහණය කියන එක පාරමිතාවක් නම් ඒ මාබෝසතාණන් වහන්සේලා පුරණ ධර්මයක් නම් උන්වහන්සේලාගේ ප්‍රඥාව අධික නිසා උන්වහන්සේලාට ගෝචර වෙන ධර්මයක් තියෙනවා. ඇයි මම මේ දාන පාරමිතාව පුරන්නේ? හැම භවෙම මම ඉපදිලා වේලාම බ්‍රාහ්මණයා වෙලා දන් දෙනවා. වෙස්සන්තර රජුරුව වෙලා දන් දෙනවා. මහෝසද පඬිතුමා වෙලා දන් දෙනවා. ගිරවෙක් වෙලා දන් දෙනවා. රිලවෙත් වෙලා දන් දෙනවා මේ ලෝකේ හැමදාම මම මේ දාන පාරමිතා පුරනවා මොකද්ද මට තියෙන ප්‍රශ්නය මොකවත් නෙමෙයි මේ ලෝභය තාම මන් තුල තියෙනවා මේ ලෝභය කියන අසනීපය තියෙනවා ඒකට ප්‍රතිකාර ගනිමින් සිටිනවා ඒ ප්‍රතිකාරයට කියන නම තමයි මේ දන් දීම ලෝභය කියන ලෙඩේ අසනීප වුණ අසනීපයේ සනීප වුණොත් එයා නිට්ටාවට ඒ කෙලෙස් ධර්මයේ සනීප කරගත්තොත් එයාගෙන් ආනවා දන් දෙන්නේ ඇයි දන් දෙන්නේ? මට අසනීපයක් මොකවත් නැහැ. ලෝභයේ කියන අසනීපේ නැහැ. ඒ උම්මත්තක භාවයේ නැහැ. අනිත් අයගේ දේවල් කඩා වඩා ගන්න ඒ නිසා මට දන් දීමෙන් පළක් නැහැ. රාතන් වහන්සේ නමක් දන් දෙනවද කියලා අපි ඇහුවාම ඒ උත්තම ශ්‍රාවකයන් වහන්සේ කියන දන් දෙන්නේ මොකටද? දාණයෙන් මට වැඩක් නැහැ. ඇයි ලෝභය මන් තුල නැහැ? එහෙනම් ලෝභය නැති කිරීම දාන පාරමිතාව පරිපූර්ණත්වයටපත් කිරීමේ එකම ක්‍රමයයි. එයා ලෝභය නැති කරගන්න නැත්නම් එයා මේ ලෝකේ කවදාවත් දන් දීලා ඉවර වෙන්නේ නැහැ. නිගණ්ඨනාත් පුත්‍රයන්ට තියෙන ප්‍රශ්නේ මේක. ඒගොල්ලෝ දන් දීලා ඉවර කළා. නමුත් තාම ඒගොල්ලෝ දන්නවා රාත් උන්නේ. එහෙනම් මේ දාහනේ තුලින් රාත් වෙන්න පුළුවන්. අත්තරීම පරිපූර්ණ වුණොත් rahat වෙනවා. ඇයි rahatුන් නැත්තේ? ලෝභය තාම පවතිනවා. ලෙඩේ නිට්ටාවට සුව වෙලා නැහැ. එහෙනම් ලෙඩේ තියෙද්දී බේත් ඉවර වුණාට හරියන්නේ තවත් බේත් ගන්න ඕනේ. දැන් අපි යම් කිසි අසනීපයකට බේත් අරගෙන උදේට දවල්ට අවසට කියලා බේත් බොනවා. දවස් හතරක් යනකොට බේත් ඉවරයි. බේත් ඉවරයි කියලා ලෙඩේ සනීපද නැහැ. ලෙඩේ තියෙනවා තාම. අපි කියනවා තාම හමාරුයි රිදෙනවා. හැබැයි මුල් තරන්නේ නැහැ. හැබැයි රිදෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? නැවත බේත් ගන්න ඕනේ. නැවත ඉපදෙන්න ඕනේ. ඒ නැවත කුසල් වලට අදාළ දේවල් ලැබෙන්න ඕනේ. නැවත දන් දෙන්න ඕනේ. නැවත බේත් ඉවර වුණා. නැවතත් අසනීප ටිකක් තියනවා වාගේ. නැවත ඉපදෙන්න ඕනේ. නැවත කුසලයට දේවල් හම්බෙන්න ඕනේ. නැවත දන් දෙන්න ඕනේ. එහෙනම් මේක ඉවර වෙන දවසක් නෑ. එහෙනම් මේ ලෝභය තියෙනවා නම් මේ ලෝකයේ කිසිම සත්වයෙක් දාන පාරමිතාව පරිපූර්ණ කරන්නේ ඒ පාරමිතාව ඉවර කරන්නේ එහෙනම් මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මය එයා ගොඩාක් සන්තෝෂ වෙනවා සාදු සාදු සාදු මේ අභිරහස මෙච්චර කාලයක් මම දැනගත්තේ නෑ මේ තපස් රකින්න වාඩි වෙලා සතියක් දෙකක් යනකොට මට තේරෙන දේවල් මගේ ප්‍රඥාවට ගෝචර වෙන දේවල් කොච්චරද කියලා කිව්වොත් මේක නෙන්නම් මේ ලෝකයේ සතුටදායක ජීවිතය. මේක නෙන්නම් ආර්ය ජීවිතය. ගොඩාක් නිදහසේ සුවසේ ජීවත් වෙන ධර්මානුකූල ජීවිතය මේක තමයි කියලා එයා තවත් බලනවා මේක තුල තවත් මොනවද තියෙන කාරණා කියලා බලනකොට එයාට තේරෙනවා එහෙනම් ලෝභය නැති කරාම දාණය සම්පූර්ණ වෙනවා එහෙනම් වෛරය හදන්න බෑ ద్వේෂය හදන්න බෑ මෛත්‍රිය පරිපූර්ණ කළාම ද්වේෂය නිකම්ම හැදෙනවා. මෝහය නැති කරන්න බෑ. මේක මං කරනවා මේක මතක තියාගෙන ඉන්නවා. මේ දේවල් මම හොඳට කල්පනාවෙන් කරනවා කියලා කිව්වට අත කැපෙනවා, කකුල් පැටලෙනවා, ගිහින් කොයාරි කණුවක ඇප්පෙනවා. එහෙනම් මේ මුලාව නැති කරන්න බෑ. එයා කියනවා නෑ මම මුලාව කවදාවත් අදන්න යන්නේ නෑ. මම මෝඩයෙක් නෙමෙයි. මම ආර්ය જાතිය ඉපදිච්ච බ්‍රාහ්මණයෙක්. මම සිය වඩනවා සිය වැඩි වෙනකොට මෝහය මගෙන් අවසරයක් නැතුව පලා යනවා බලන්න එයා දාණය දෙන්නේ නැහැ ලෝභය නැති කරනකොට දාණය නිකම්ම පරිපූර්ණ වෙනවා මෛත්‍රිය පරිපූර්ණ කරනකොට ద్వේෂය සම්පූර්ණ වෙනවා එයා සිතානුපස්සනාවෙන් සීය පරිපූර්ණ කරනකොට මුලාව අතුරුදාන් වෙනවා එයා ලෝභ දේශ මොහ ලෝභ දේශ මොහ හදන්න යන්නේ අදණ්ඩ ගිය හැම මොහොතෙම පැටලෙනවා. එයා පටිසෝතගාමි චින්තනෙන් අනිත් පැත්ත හදනකොට මේ පැත්ත හැදෙනවා. අපි මොකද්ද කරන්නේ අපේ ජීවිතේ ලෝභය හදන්න කියලා වරලා ගිහිල්ලා දන් දෙනවා. දන් දීම ලෝභයක් බවට පත් වෙනවා. ඒ කුසලයට හැලෙනවා, පිනට හැලෙනවා. කොහෙද තුසිත ධානය තුසිත ආයස අඩුයි. අපි යාමට යම් යාමේ ටිකක් අර විමානවල පොඩි දෝෂයක් තියෙනවල නේද? තාවතින් සිටයන් කියලා ඒ පොත්පත් වලින් එක එක දිව්‍ය ලෝකවල තියෙන විස්තර බලලා වැඩිම ආයුෂ වැඩිම සැප සම්පත් සක්‍රදේවේන්ද්‍ර ඒ උතුමාණන් ඉන්න තැන් මාබෝසතනන් වහන්සේලා වැඩ ඉන්න තැන් හොයලා බලලා ඒකේ තියෙන සැප සම්පත් ගැන විස්තර ටික හොඳට ආග්‍රහණය කරගෙන ඒකට යන්න ප්‍රාර්ථනා කරගෙන දන් දෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? තිබුණට වඩා ලෝභය ඇති වෙලා. කලින් නම් තිබුණේ මේ ඉඩම් ටිකයි, ගෙවල් ටිකයි, දරුවෝ ටිකයි. මේ පොඩි මුදල් ප්‍රමාණයක් විතරයි තිබුණේ. දැන් දිව්‍ය ලෝකපත්නක් තියෙනවා. ඒ හදන්න තියෙන මාලිගාවල අත්තිවාරම් වලට කළුගල් කඩනපත්නක් තියෙනවා. ඒ දිව විමානවල ගින් ඉපදලා සැප විඳින්න තියෙන සැප සම්පත් සම්බන්ධය ප්‍රඥාවක් තියෙනවා. එහෙනම් දැන් එයා කල්පනා කරන දිවාන දිව්‍ය ලෝකයේ විමානවලට විමාන පාල වෙන්නේ මේ මේ දේවල් දුන්නාන් පස්සේලු. ඊට පස්සේ ආ සරප්පු පූජා කරනවා, වටහත් පූජා කරනවා, කුඩ පූජා කරනවා. ඇයි? මේ දේවල් දුන්නාම දිව්‍ය ලෝකේ මේ මේ දේවල් හම්බෙනවලු. දැන් දිව්‍ය ලෝකේ සැප සම්පත් එකතු කරනවා යා. කලින් එකතු කරේ ඇඳුම් තියන්න අල්මාරියක් ඕනේ, ඉඳ ගන්න පුටු සෙට් එකක් ඕනේ, padikkamak ඕනේ, මඩක්කුවක් ඕනේ, පෙට්ටගමක් ඕනේ කියලා මේ පුතුවියේ ප්‍රශ්න තමයි යාට තිබුණේ. දැන් යාට තියෙන දිව්‍ය ලෝකෙත් padikkan එකතු කරන්න ඕනේ. දිව්‍ය ලෝකෙ ඉඳ ගන්න කනප්පුවක් ගන්න ඕනේ. දැන් එයා කල්පනා කරනවා මේ වස්ත්‍ර හම්බෙන්නේ මේ අටපිරිකර දුන්නාමලු. දැන් එයාට ඕනේ මේ ලෝකේ රාත්පලයේ ගන්න නෙමෙයි. ඒ භික්ෂු භාවය තුළින් භික්ෂුවත්පත්යට පැමිණිලා නිවෙන්න නෙමෙයි. එයා ඒ අටපිරිකර සලු පූජා කරලා ලස්සන වස්ත්‍ර පූජා කරලා දිව්‍ය ලෝකයේ සියුම් සලු ලබා ගන්න උත්සාහ කරනවා. දැන් එයා දිව්‍ය ලෝක වෙනුවෙන් වැඩ කරනවා. මේ පෘථිවිය ජීවත් වෙන්න මේකටත් වැඩ කරනවා. දැන් දාහනේ මොකද්ද වෙලා තින්නේ? දාහනේ තමයි එයාට එයා අටවගත්ත හුගුල. එයාට එයා කරගත්ත ලෝකයේ තියෙන ලොකුම ඌනියම තමයි මේ දන් දෙන්න ගියේ එක. එහෙනම් අපි මේ ලෝකයේ දන් දෙනකොට ඉස්සෙල්ලාම මේ දන් දීමේ අදහස අත්හැරියාම හැමදේම දීලා. මේ අදහස පවතිනකොට ආ මේක දෙන්න ඕනේ කියලා මේක දුන්නා. ආ මේකත් ඉතුරු වෙලානේ. ආ මේකත් දෙන්න ඕනේ. අනේ බලන්නකෝ අරක දුන්නේ නැහනේ ඒකත් දෙනවා. ආ අතේ ඇරමිටේ තියනවා නේද? මේකත් දෙන්න ඕනේ. එහෙනම් මේ දෙන අදහස තියෙන තාක්කල් එයා ඉවර කරන්නේ දානීය පරිපූර්ණ වෙන්න දන් දීමේ අදහස ඉස්සෙල්ලාම පූජා කරනවා. මා සතු සියල්ල මගේ නෙමෙයි. හේතුව පුද්ගලයෙක් මෙතන නැහැ. කොටස් 32ක එකතුවක් විතරයි අයිතිකාරයෙක් මෙතන නැහැ. හැම නාමයක් රූපයක්ම කර්මානුරූපී සැකසিলা මේ එකකවත් හිමිකාරයා මම නොවේය අයිතිය මා සතු නොවේය කියන හදාස පෙරදරි කරගෙන හැම දෙයක්ම අයිතිය අයිමි කරනවා එයා දන් දීමේ අදාස දන් දෙනවා ඔක්කොම ටික දීලා ඉවරයි එයාගේ ඇඟේ තියෙන ඇඳුම ඉඳලාම දීලා ඉවරයි හේතුව මේකේ අයිතිකාරයා මම නෙමෙයි කියලා කියන්නේ අත්හැරලා ඉවරයි අත්තරීමේ පාරමිතාව සම්පූර්ණ කරලා ඉවරයි දාන පාරමිතාව නැවත පුරන්නේ තුන්තරා බෝධියකින් එකක් පතන ඒ බෝධිසත්ව උත්තමයන්න් වහන්සේ ඒ දාණය අත්තරිනකොට දාන අදාස දන් දීමේ සිටවිල්ල දන් දුන්නාම එයා දාන පාරමිතාව සම්පූර්ණ කළා බලන්න එක පාරමිතාව පරිපූර්ණ කළා යා. එහෙනම් මේ ලෝකේ දන් දෙන්න තියෙන ලේසිම ක්‍රමය තමයි දන් දීමේ අදහස දන් දීම. එහෙනම් අත්තරිනවයි කියලා කියන්නේ මේ ලෝකේ දෙනවට වඩා ලේසි ක්‍රමයක්. හැබැයි අත්තරීම තමයි හොඳම දාණය. මිනිස්සු අත්තරීම පුරුදු කරන්නේ දන් දීම පුරුදු කරනවා. එහෙනම් අපි දෙන දාණය දන් දීමේ අදහස අත්තරියාම දාණය කිසිම කැළලක් නැතුව පරිපූර්ණයෙන්ම දන් දෙන දන් දීලා ඉවර වෙනවා. හැබැයි අපි අත්තරින් නැතුව නෑ මේක දීලමයි කරන්න ඕනේ කියලා කියනකොට ව්‍යංජන හරියට බෙදෙන්න, බට්ටික හරියට බෙදෙන්න, පිරිකරේ දුන්නට හරියට දෙවෙන්න. ඒක වල තියෙන ඒ අඩුපාඩුකම් හරියට මේ කෙරෙන්නේ නෑ. සම්පූර්ණත්වයටපත් වෙන්නේ නෑ දානේ. ඒ පින් ටික ඉල්ලුවාම දීපු දේ නැවත අරගෙන එහෙනම් මේ පැත්තෙන් දුන්න අර පැත්තෙන් ඇදලා ගත්තා. ලෝභයක් ඇති වෙලා උඩඟුවක් මාන්නයක් ආංකාරයක් ඇති වෙලා මොකද්ද මේකෙන් වෙලා තියෙන්නේ මොකවත් වෙලා නැහැ වෙන්න තරම් ඔක්කොම අකටයුතු දේවල් වෙලා හැබැයි මේක දීලා අත්තරින් නැතුව දෙන්න කලින් දානයක් දෙන්න හිතෙනවා ඉස්සෙල්ලාම ඒ ඉතන අදාස දන් දෙනවයි කියලා ඒ අදාස පූජා කෙරුවාම අඩුවෙන් බෙදලත් නැහැ වැඩියෙන් බෙදලත් නැහැ පැන් වඩලා අනුමෝදන් වෙලත් නැහැ අගෞරවයක් වෙලත් නැහැ ගෞරවයක් මාන්නයක් උඩඟුවක් වෙලත් නැහැ. ප්‍රශංසාවක් ලැබිලත් නැහැ. දැන් මොකද වෙලා තින්නේ? එයාගේ දාණය පරිපූර්ණ වෙලා. එහෙනම් මේ සෑම දෙයක්ම දන් දෙන්න අදහස් වෙන්නේ එහෙම අපට සිටිවිල්ල පාළ වෙන්නේ ඒකට බැඳිලා නිසා, ඇලිලා නිසා. එහෙනම් මේ ඇලීම බැඳීම නිසා තමයි මේ දාණ්‍ය අවශ්‍යතාවය ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ දන් දීමේ යථාර්ථය මේ භාවනා යෝගියා ප්‍රත්‍යක්ෂ කරනවා මේ ආස්වාසය තුල මෙච්චර ලොකු දෙයක් තිබිලා තියෙනවා මම ගන්න මේ වායු පොඩ්ඩ නිසා බලන්න මොනතරම් සසරට බැඳෙනවද මම මොනතරම් කැමැත්තෙන් මේවා එකතු කරනවද මේක විඳිනවද මේක විඳින්න යන හැම මොහොතේ මම විඳවනවා ඇයි මේක වමාරන්න ඕනේ ප්‍රාශ්වාස කරන්න ඕනේ එහෙනම් මේ ආස්වාසේ ප්‍රාශ්වාසේ මත සිත තබලා චිත්තානුපස්සනා වඩලා මේ භාවනා යෝග්‍ය ක්‍රමක්‍රමෙන් කල්පනා කරනවා මේක තුළ තවත් ගැඹුරෙන් තියෙන්නේ මොනවද කියලා බලනකොට එයාට තේරෙන එකම එක දෙයක් තමයි දන් දෙන්න තියෙන හොඳම ක්‍රමය තමයි මේ හැම දෙයක්ම දිහා බලාගෙන චිත්තානුපස්සනාවෙන් ඉන්න එක. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන ඉන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගෙන ඉන්නකොට සීය විතරක් පවත්නකොට එයා මේ ලෝකේ කිසිම දෙයකට අවුෙන්නේ නැහැ. අවුෙන්නේ නැති කෙනාට කියනවා අත්තරිච්ච කෙනා කියලා. එහෙනම් එයා අත්තරින්නේ අවුෙන්නේ නැතුව ඉන්නවා. එයාට තවත් එකක් තේරෙනවා. එයා කල්පනා කරනවා බලන්න මම මේ ලෝභය නැති කළා දාණය සම්පූර්ණ වුණා. එහෙනම් දන් දුන්නේ මම ලෝභය නැති කළා. ලෝභය නැති කරපු ගමම්ම දාන පාරමිතා මාතුල පරිපූර්ණ වුණා. තවත් එකක් මම දැනගත්තා. ඒක තමයි මේ ආස්වාසය මං අල්ලා ගත්තාම තමයි ඇලීම ඇති වෙන්නේ. මම ආස්වාසය අත්හැරියේ නෑ. අල්ලා ගත්තොත් නේද ප්‍රශ්නේන්නේ මං අවුෙන්නේ නැතුව ඉන්නවා. එහෙනම් චිත්තානුපස්සනාව තුලින් එයා අවුෙන්නේ නැතුව ඉන්නකොට අත්තරින්ද මොකවත් නෑ. හේතුව එයා අල්ලාගෙන නෑ මොකවත්. අත්තරින්නේ කවුද අල්ලාගත්ත කෙනා නේද? අත්තරීමේ අවශ්‍යතාවය තියන්නේ අල්ලාගෙන පටලගෙන ඉන්න කෙනාට නේද? මෙයාට මොකවත් පැටලිලා නැහැ. එයා දැලෙන් නිදාස් වෙච්ච මාළුවෙක්. එයා නිදාස් ජීවියෙක් බවට පත් වෙනවා. එහෙනම් මොකද්ද එයා කරන්නේ? අත්තරින්න යන්නේ නැහැ. ඉස්සෙල්ලා එයා කල්පනා කළා අත්තරියාම ඔක්කොම අරියනවා කියලා නෑ. දැන් එයා කියනවා අහුවෙන්නේ නැතුව ඉන්න කියලා. එයා දේශනා කරන ධර්මය තමයි පින්වත්නි අසුන වී සිටින්න. කිසිම දෙයකට අවුෙන්නේ නැතු වෙන්න කියලා අලුත් ධර්මයක් දේශනා කරනවා. මිනිස්සු කල්පනා කරනවා මේක කලින් ආලා නැහැ අපි. අවුෙන්නේ නැතු ඉන්න කියන්නේ මොනවද? ඒ කියන්නේ අත්තරින්න කියන එක තමයි. එහෙනම් අත්තරින්න ගිය හැම කෙනාම අත්තරින්නේ අල්ලාගත්ත දේවල් නේද? එහෙනම් අල්ලාගත්තේ නැති දේවල් ඉදිරියට එනවනේ. ඒකට මොකද්ද කරන විසඳුම? මිනිස්සු කල්පනා කරනවා ඇත්ත මේ ලෝකේ කාරණා දහක් තියෙනවා අවුවෙන්න 400කට මං අවුවෙලා අවුවෙච්ච ටික මං අත්හැරියා එහෙනම් තව 600ක් තියෙනවා අනාගතේ අවුවෙන්න ඒකටත් අවුවෙනවා ඒකත් මං අත්හරින්න එපාය එහෙනම් මේ අත්හැරීමේ පාරමිතාව අත්හැරීමේ ಗುಣධර්මය කියලා කියන්නේ මොනවද අවුවෙච්ච ටික අත්හරිනවා එහෙනම් ඉදිරියේ අවුවෙන ඒවත් අත්හරින්න ඕනේ එහෙනම් මේක කෙරවලක් නැති අත්හැරීමක් වෙනවා ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රත්‍යක්ෂ කරපු ධර්මයක් තමයි අවුෙච්ච ටිකත් අනාගතයට අවුෙන්න යන ටිකත් අවබෝධයක් නැතුව දැනුමක් නැතුව අපි තවත් තවත් දේවල් අවු කරගන්න යනවනම් මේ අතීතයේ තියෙන අවුෙච්ච ටික වර්තමානයේ අවුෙමින් පවතින ටික අනාගතයේ අවුෙන්න ඉන්න ටික තියෙන මේ ත්‍රිකාලික අල්ලා ගැනීමටම තියෙන එකම විසඳුම තමයි අවුෙන්නේ නැතුව ඉන්න එක. අතීතයේ අවුණා ඒ අවුවෙච්ච එකට අවුෙන්නේ නැතුව ඉන්නවා. වර්තමානයේ අල්ලාගෙන ඉන්නවා ඒකටත් අවුෙන්නේ නැතුව ඉන්නවා. අනාගතයේ අවුෙන්න තියෙනවා ඒකටත් අවුෙන්නේ නැතුව බේරලා ඉන්නවා. ඒ උත්තමයා කවුද මේ ලෝකයේ අත්තරීම කියන පාරමිතාව පරිපූර්ණ කරපු කෙනෙක්. අන්න බලන්න අපි මේ ලෝකයේ ඊතන විදියට නෙමෙයි මේ ප්‍රශ්නේ තිබිලා තින්නේ මේ ප්‍රශ්නේ අමුතුවෙන්ම ආත්පසින්ම වෙනස් විදියට තිබිලා තියෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක පටිසෝතගාමි චින්තනයක් පටිසෝතගාමි ගමන් මාර්ගයක් මේක එහෙනම් වහානෙන් ඉදිරියට යනකොට අපි හිතෙනවා ගමන ඉවර වෙයි කියලා නෑ යන්න යන්න ගමන වැඩි වෙනවා ඇයි සෑම අඟලක් ගානෙම ඉදිරියට යනවා කියන්නෙම එයාගේ ගමන් සීමාව කිලෝමීටරයයි අඟලයි කිලෝමීටරයයි අඟල් දෙකයි කිලෝමීටර එකමාරයි කිලෝමීටර 25යි 100යි එන්නෙන් වැඩි වෙලාද අඩු වෙලාද වැඩි වෙලා එහෙනම් අපි මේක වඩාගෙන යනවා කියලා කියන්නෙම ඉදිරියට යනවායි කියලා කියන්නෙම එන්න එන්න ගමන වැඩි වෙලා එහෙනම් මේක ආපස්සට යන්න ඕනේ එහෙනම් වඩනවා කියලා කියන්නේ මොනවද ඉදිරියට යන එක නවතින්න ඕනේ. එහෙනම් මේ භාවනා යෝගියට තේරෙනවා එයා මේ එකකටවත් අවු වෙන්නේ නැතුව ඉන්නකොට එකක්වත් ඉදිරියට යන්නේ මේ වාහනේ ඉදිරියට ගමන් කරන්නේ සසරේ යන්නේ නැහැ. භවයේ යන්නේ නැහැ. එහෙනම් මේ විඥානේ නැවතිලා මෙයා නැවත අර ආරම්භක තැනට යනවා ආයතන අය ක්‍රියාවිරත වෙනවා පොඩ පොඩ එහෙනම් මේ දානය කියලා කියන්නේ මොනවද මේ හැම දෙයක් තුළම අලෝභය ඇති කිරීම දානයේ පරිපූර්ණත්වය ඒකට අපි අත්තරින්න ඕනේ හැම දෙයක්ම අත්තරින්න ගියාම අපි දැක්කා තව ප්‍රශ්නයක් තියෙනවා අත්තරින්නේ අල්ලාගත්ත දේවල් එහෙනම් අනාගතේ අවුෙන්නේ නැද්ද එහෙනම් අවුෙන්නේ නැතුව ඉන්න එක අපේ සිතේ ඒ මානසිකත්වය හදා ගන්න තාක්කල් අපි මේ ලෝකයේ අවුෙලා ඉවර වෙන්නේ නැහැ. හැමදාම අවුෙනවා මොකක් හරි එකක් පටල ගන්නවා. එහෙනම් අපේ ජීවිතවල අපි අවුනොවි ඉන්නවනම් අත්තරින්න දෙයක් නැහැ. හේතුව අවුෙන්නේ නැති කෙනාට අත්තරින්න අවුෙච්ච එකක් නැහැ. එහෙනම් එයා මේ ලෝකයේ සුපරිම අත්තරපු කෙනෙක්. හේතුව එයා තාම කිසිම දෙයකට අවු වෙලා නැහැ. එහෙනම් අවුවන් නැතුව ඉන්න එක අවුෙන් නැතුව ජීවත් වෙන එක එයා ಗುಣධර්මයක් වශයෙන් පුරනවා. ඒ ප්‍රතිපත්තිය තුල චිත්තානුපස්සනාවෙන් ඉන්නවා. අන්න ආස්වාස වෙන බව දැනගෙන ප්‍රාස්වාස වෙන බව දැනගෙන මේ භාවනා යෝගීව ඉන්න මේ උත්තමයා ප්‍රත්‍යක්ෂ කරනවා මේ ධර්මතාවය. එයා සම්පූර්ණයෙන්ම තේරුම් ගන්නවා දානේ කියලා මේ මිනිස්සු රට පටලගෙන ඉන්නේ. දන් දෙන්න ගිය හැමෝටම වැරදුනා. ඇයි වේලාම බ්‍රාහ්මණයා එදා රාත්තුන් නැත්තේ කියලා දැනීමට තේරෙන්නේ වේලාම බ්‍රාහ්මණයාටත් එදා වැරදුනා. හැබැයි සිද්ධාර්ථ කුමාරයාට වැරදුන්නේ හේතුව ඒ අත්දැකීම් වලින් හැමදේම තේරුම් ගත්ත සිද්ධාර්ථ ඒ මාබෝසතාණන් වහන්සේ කල්පනා කළා භාර්යාව මම වෙස්සන්තර ජාතකයේ දන් දුන්නා මං වාගේ මෝඩෙක් දන් දෙන්නේ දන් දීමේ හදාස හත්තරිනවා යසෝදරා හත්තරියා අත්තරියයි කියලා කියනකොට ඒ දොරෙන් එබිලා බලන ඒ මාබෝසතාණන් වහන්සේ කල්පනා කළා හත්තරීමත් ප්‍රශ්නයක් එක විඩාව පුරුදු කරන්න ඕනේ අවුෙන්නේ නැතුව ඉන්නවා යසෝදරාට මේ තප්පරේ ඉඳලා මං අවුෙන්නේ නැතුව ඉන්නවා දරුවා දන් දෙන්නේ එදා මම ඒ රාහුල කුමාරයා මට ඒ හම්බෙච්ච ඒ පුතණුවන් මන් දන් දුන්නා. අද මං රාහුල කුමාරයා මන් දන් දෙන්නේ මම රාහුල කුමාරයාට අහුවෙන්නේ නැතුව ඉන්නවා. එදා මම මහා පරිමාණයෙන් ගෙවල් දොරවල් දන් දුන්නා. අදත් මේ රම්‍ය සුරම්‍ය සුබ දන් දෙන්න මම මේවට අහුවෙන්නේ නැතුව ඉන්නවා. අන්න බලන්න ඒ තථාගතයන් වහන්සේගේ තථාගත අදහස් පාළ වෙනවා. ඒ මාබෝසතාණන් වහන්සේගේ පාරමී ධර්ම හැම එකක්ම පරිපූර්ණත්වයටපත් වෙනවා. උන්වහන්සේ බුද්ධත්වයට සුදුසුකම් ලබනවා එබිලා බලනකොටම. ඒ මාබෝසතාණන් වහන්සේ කේසච්ඡේදනය කරලා ගිහින් වාඩි වෙච්ච ගමන්ම උන්වහන්සේ එතන ඉඳලාම පුරුදු කරනවා අවුෙන්නේ නැතුව ඉන්න කාටද අවුෙන්නේ නැතුව ඉන්නේ දසමාර සේනාවට කෙලෙස් ධර්මයන් වලට අවුෙන්නේ නැතුව ඉන්නවා එයා සිල් රැක්කද නැහැ. සීල පාරමිතාව පරිපූර්ණ කළා. අවුනොත් විතරයි සිල් රකින්න ඕනේ. ඇයි? බේරෙන්න එපාය. අවුච්ච දේ පිරිසිදු කරගන්න එපාය. නැවත නැවත සිල් ගන්න ඕනේ. ඕද හෝද මඩේ දානවා වාගේ වැඩක්. එහෙනම් සිල් කියන්නේ මොනවද? කෙලෙස් ධර්මයන්. ඒ ධර්මයන් වලට අවු වෙන්නේ නැත්නම් එයා සීලයේ සමාදි වෙච්ච කෙනෙක්. සීලය පරිපූර්ණ කරපු කෙනෙක්. එයා කවදාවත් මේ ලෝකේ සිල් රකින්නේ නැහැ. හේතුව රකින්නේ ඇයි කැඩුනොත් නේ කැඩෙන්න එයා අල්ලන්න එපාය එයා අවුෙන්නේ නැතුව ඉන්නවනම් මාරේකට එයා කොටු වෙන්නේ නැත්නම් එයාට මොකටද සිල් එයා සීලය ඉක්මවා ගිය සීලයේ සීමාවෙන් එයාට ගිය උත්මේ එහෙනම් අපගේ ජීවිත තුළ අපි අවබෝධ කරගන්න ඕන කාරණා ගොඩාක් තියෙනවා අපි අවබෝධ කරන්නේ පටවි මට්ටමෙන් ආපෝ මට්ටමෙන් වායෝ මට්ටමෙන් තේජෝ මට්ටමෙන් එහෙම නෙමෙයි මේක 31 තලයෙන්ම අවබෝධ කරන්න ඕනේ. මේකේ මට්ටම් 31කින්ම අවබෝධ කරන්න ඕනේ. සීලය අරගෙන දිගහැරලා බලනකොට මේක තුල තියෙන සංකීර්ණභාවය කෙනෙකුට දැනගන්න පුළුවන් නම් එයා එතනම අපවත් වෙනවා. එහෙම නැත්නම් මරණයටපත් වෙනවා. මේක රකින්න පුළුවන් බෑ එකිනෙකටවත්. හේතුව මේක රකින්න දක්ෂයෙක් මේ ලෝකයේ කිසිම තැනක නැහැ. මේ පන්සිල් පද පා රකින්න මේ ලෝකේ භව කෝටි ප්‍රකෝටි පාරමිතා පිරුවත් මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා යට තියෙනවා. ඒ තරම් මේ හැම ධර්මතාවයක්ම සංකීර්ණයි. මම නම් පන්සිල් හරියට රැක්කා. සිතකය වචනයෙන් ප්‍රශ්නයක් මට නැහැ. මම දැන් සිල් රකින්නයි කියලා කියනවා නම් එයා තරම් මොඩේක් මේ ලෝකේ කවදාවත් නැහැ. යම් කිසි කෙනෙක් සිල් රකින්නවයි කියන්නේම ඒ කියන්නේ මොනවද සිල් කැඩෙන නිසා නේද රකින්නේ? කැඩෙන්නේ නැති කෙනා මොකටද රකින්නේ? එහෙනම් සිල් රකින්න කෙනා කවදාවත් කියන්නේ මම රකින්නවයි කියලා. එයා කියනක් කියලා කෙලෙස් ධර්මං වලට අවු වෙන්නේ නැතුව ඉන්නවා. ඒ කියන්නේ අසිල් රකින්නවා. ඇයි එයා සිල් රකින්නේ නැත්තේ? සීලය ඉවර කළා. ඉවර කරපු කෙනා සීලයට අවු වෙන්නේ නැහැ. අවු වෙන්නේ නැත්නම් එයාට රකීමේ අවශ්‍යතාවයක් නැහැ. රැකීමේ අවශ්‍යතාවය තියෙනවා නම් තාම රකින්නවා නම් ඒ කියන්නේ අවංකවම පිළිගන්නවා එයා තුල සිල් කැඩෙන බව. ඒ කැඩෙන නිසා ආරක්ෂා කරන බව. එහෙනම් නිවස වාලා රකින්නේ ඇයි? ඔරකම් වෙන බව සැකයක් තියෙනවා. බඩු මුට්ටු නැති වෙයි කියන සැකයක් තියෙනවා. අඹුවෝ භාර්යාවරු දරුවෝ බඩු මුට්ටු වස්තුව මංකොල්ලකයි කියන සැකේ තියෙනවා. ඒ නිසා රකින්නවා. එහෙනම් තාම සිල් කැඩෙනකෙන් සැකේ තියෙන නිසා සිල් කැඩෙන්න පුළුවන් කියන ඒ තමන්ගේ සැක සහිත චේතනා තමන් තුළ පවතින නිසා එයා තාම මේක කැඩෙන්න නොදී රකින්නවා තාම ප්‍රශ්නේ පවතිනවා ප්‍රශ්නේ විසඳිලා නැහැ ලෙඩේ සනීප වෙලා නැහැ. බලන්න මම සිල් රකින්නවායි කියනකොට එයා නොදැනුවත්ව එයා ප්‍රකාශ කරනවා එයා කවුද කියලා. තාම සිල් කැඩෙන මට්ටමේ මං ඉන්නවා. තාම මේක අරියට මට රැක ගන්න බෑ. ඒ නිසා මේක මම හුල උඩ අරිනගෙන මේක රැකගෙන ඉන්නවා. මම තාම මුරකාරයාගේ වැඩ කරනවා. හේතුව තාම මේ බඩු මුට්ටු නියම ආරක්ෂාව ලැබිලා නැහැ. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන හයේ ආරක්ෂාව නැහැ. ඕන වෙලාවකට සොර සතුරෝ මායя රින්ගන්න පුළුවන්. කෙලෙස් ಗುಣධර්ම අට ගන්න පුළුවන්. ඒ නිසා මං තාම සිල් රකින්නවා. ඒ කියන්නේ තාම එයා දුස්සීල ස්වභාවයෙන් ඉන්න බව එයා ප්‍රකාශ කරනවා එලිමානේ. එනම් මේ සෑම වචනයක් තුලින්ම සෑම ධර්මතාවයක් තුලින්ම යථාර්ථය අපි ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මේක ඉහළ මට්ටමින් කල්පනා කරන්න ඕනේ. මේකේ සැබෑවම කුමක්ද? මේක තුළ තියෙන ධර්මතාවය කුමක්ද? ඒක හරියට අවබෝධ කරන්න පුළුවන් නම් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් එයා ආර්ය කුලයේ ඉපදිච්ච තථාගතයන් වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක් බවට පත් වෙනවා. අපට මේ අම්මා තාත්තට දාව ඉපදිලා මේ මිනිසත් භවයේ අයිමි කරගෙන නැවත තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් ඉපදිච්ච බුද්ධ පුත්‍රයෙක් වීමේ අවස්ථාව දැන් අපට පාළ වෙලා ආර්ය જાතියෙන් නැවත ඉපදීමේ ආර්ය කුල පුත්‍රයෙක් වීමේ අවශ්‍යතාව අවස්ථාව ඒ අවශ්‍යතාවය දැන් අපට ඇති වෙලා එහෙනම් මේ ආනාපාන සති භාවනාව කරන භාවනා යෝගියාට මේ දාණය පිළිබඳ තියෙන සියලුම අභිලාෂ්ටික ප්‍රත්‍යක්ෂ වුණා. සියලුම ධර්මතාවයන් ප්‍රත්‍යක්ෂ වුණා. එයා මේ ලෝකේ කාටවත් තේරෙන්නේ නැති උත්තරීතර ගුණධර්ම ඒ අභිධම්ම ටික එයා තේරුම් ගත්තා. එහෙනම් ඒ තේරුම් ගත්ත බව අපි දැනගත්තා ශ්‍රවණය කිරීම තුළින්. එහෙනම් මේ ශ්‍රවණය කරපු ධර්මතාවයන් සත්‍ය බව මේ භාවනාව තුළින් අපි ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. අපගේ ජීවිත තුළ මේ දාණය දන් දීලා ඉවර කරන්න අපි ලෝභය අලෝභය බවට පත් කරනවා. ඒ කියන්නේ මේ ලෝභය නැති කරන එක කරපු ගමන් දාණය ඉවර වෙනවා. ලෝභය නැති කරන්න අත්දරිනවා. අත්තරින එක නෙමෙයි කරන්නේ අවුෙන්නේ නැතුව ඉන්නවා බලන්න අපි කොච්චර ශ්‍රේෂ්ඨ ගමනක් යන්න පුළුවන්කම තියෙනවද මොනතරම් උත්තරී මනුෂ්‍ය ධර්ම අපිටුලින් ප්‍රගුණ කරන්න පුළුවන්ද තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මාගේ ආර්ය කුල පුත්‍රයාට කර්ම ඇති වෙන්නේ එයා රාතේ එයාගේ නම තමයි අඟුලිමාල එහෙනම් මිනිස්සු කල්පනා කරනවා ඇයි යාට කර්ම ඇති වෙන්නේ නැත්තේ එයා අවුෙන්නේ නැතුව ඉන්නවා අවුනොත් නේද ගනුදෙනු අටගන්නේ. අවුනොත් නේද මේ ලෝකේ හැම ප්‍රශ්නයකටම ඉපදීමට මුලක් වෙන්නේ. එහෙනම් අඟුලිමාලගෙන් ගිහිල්ලා අපි ආනවා අඟුලිමාල මහරහතන් වහන්සේ මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ මට අනුකම්පා කළා කියන්න ඔබ වහන්සේ අවුෙන්නේ නැතුව ඉන්නේ කොහමද? ඒ අවුෙන්නේ නැතුව ඉන්න ක්‍රමවේදයක ඉන්නකොට අඟුලිමාල මහරහතන් වහන්සේ සිනාපාලා කියනවා පින්වත්නි කලබල වෙන්න එපා මම අවුෙන්නේ නැතුව ඉන්නේ මම වෙන එකක් වඩනවා මොකද්ද මම ජල විද්‍යාව පුරුදු කරනවා මේ ලෝකේ හැමතැනම තියෙන විද්‍යාව මේ විද්‍යාවල් වලට මිනිස්සු හවු වෙලා මේ ගස්වල ගෙඩි හැදෙනවා ඒකට හඹ කියලා කියනවා ඒක විද්‍යාවක් අඹ අට ගන්න එක විද්‍යාවක් ඒ විද්‍යාවට මිනිස්සු හම්බෙලා අවු වෙලා ඒ රසට මිනිස්සු අවු වෙලා ඒ රස මිනිසුන්ට හම්බෙලා අන්න බලන්න මේ ලෝකයේ හැම නාමයක් රූපයක්ම අටගන්නේ විද්‍යාත්මකව මේ නාම රූප වල ඇතිවෙන වටිනාකම විද්‍යාත්මකයි ඒකේ ඇලීමේ ගැටීමේ ධර්මතාවය විද්‍යාත්මකයි මේ විද්‍යාවට මිනිස්සු අහුවෙලා පටලගෙන මම අවිද්‍යාව මේ තියෙන මේ විද්‍යාවට පැටලෙන්නේ නැහැ ඒතු මේ විද්‍යාවට පැටලෙනවා කියලා කියන්නෙම එයා සසර යනවා ඒ විද්‍යාව තුලින් එයා අවිද්‍යාවට කොටු වෙනවා මම වෙන එකක් පුරුදු කරනවා මම මේ හැම විද්‍යාවටම අවුෙන්නේ නැතුව ඉන්න අවිද්‍යාවටත් අවුෙන්නේ නැතුව ඉන්න මම ගැල විද්‍යාව පුරුදු කරනවා කිසිම නාමයකට අවුෙන්නේ නැහැ කිසිම රූපයකට අවුෙන්නේ නැහැ කිසිම ආයතනේ කාමයකට අවුෙන්නේ නැහැ මම හැමදේම ගැලවිලා ඉන්නවා ඒක තමයි මම කරන එකම ಗುಣධර්මය ඒක තමයි මම පුරන පාරමිතාව එහෙනම් බලන්න අපට තේරෙන හැම විද්‍යාවකටම වඩා තවත් විද්‍යාවක් තියෙනවා. ඒක තමයි මේ හැම විද්‍යාවක් තුළම අපි අවු වෙනවා. මේ හැම විද්‍යාවක් තුළම අපි සීමා සහිත වෙලා කොටු වෙනවා. ඒකට භාග්‍යවතුන් වහන්සේ කියනවා අවිද්‍යාව කියලා. එහෙනම් විද්‍යාවට අවු වෙච්ච කට්ටිය කුසල් පුරාගෙන දිව්‍ය ලෝකේ ඉපදෙනවා. අවිද්‍යාවට අවු වෙච්ච කට්ටිය අකුසල් පුරාගෙන සතර අපායේ ඉපදෙනවා. විද්‍යාවත් ඉපදීමට හේතුවක් අවිද්‍යාවත් ඉපදීමට හේතුවක් ගැල විද්‍යාව පුරුදු කරන කෙනා මේ දෙකටම අහුවෙන්න මධ්‍යම ප්‍රතිපදාවෙන් මමාමා නිවනෙන් නිවි සැනසීම ලබනවා එහෙනම් ආර්ය જાතියේ ඉපදෙන්න බුද්ධ පුත්‍රයෙක් වෙන්න අද ඉඳලා අපි ගැල විද්‍යාව පුරුදු කරන්න ඕනේ එහෙනම් මේ ක්ලේශ ධර්මයන්ට අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ එහෙනම් මේ සීලයට අහුවෙන්නේ නැතුව ඉන්න ඕනේ වටිනාකම් වලට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. කිසිම ගනුදෙනුවකට අහු වෙන්නේ නැතුව ඉන්න ඕනේ. අත්තරින් නෑ අපි. අහු වෙන්නේ නැතුව ඉන්නවා. දන් දෙන්නේ නෑ. ලෝභකමට අහු වෙන්නේ නැතුව ඉන්නවා. බලන්න කොච්චර සරලද මේ ආර්ය ජීවිතය වඩන්න තියෙන්නේ මොනවද අපි වඩලා තියෙන්නේ මොනවද එහෙනම් මේක විදර්ශනාවෙන් දකින්න ඕනේ ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ එහෙනම් අපි මේ ආනාපාන සති සූත්‍රය තුළින් මේ අභිලාෂ්ටික දැනගත්තා දානයේ උත්තරීතර භාවය පරිපූර්ණත්වය අද අපි ශ්‍රවණය කළා අවබෝධ කළා එහෙනම් අපිත් මේ ආර්ය කුල පුත්‍රයන් වහන්සේලා යන මේ ගමනේ ගමන් කරමු අපි වඩා වඩාත් මේ ආර්ය ජීවිතය තුළ දානය පරිපූර්ණ කරමු ඒ දානය පිළිබඳ තිබිච්ච අභිලාෂ්ටික සෑම මොහොතම කල්පනා කරමු අපි ඒවා මතකේ තියාගෙන නැවත නැවත මෙනෙහි කරමු. අපේ අස කන දිව නාසය සමසිත මේ නාම රූප ධර්මයන් එක ගනුදෙනු කරනකොට වටිනාකමට අනුව ඇලෙනකොට ගැටෙනකොට මේ දාන සූත්‍රය තුලින් මේ ආනාපාන සතිය තුලින් දාණයෙන් දැක්ක සෑම අභිරාසක් තුලින්ම අපි මේවා කමඨාණක් වශයෙන් වඩමු අපේ ಗುಣධර්ම වඩ වඩා ඉක්මනින් පරිපූර්ණය කරමු ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරමු මේ දාණය තුලින් මේ ආනාපාන සතිය තුලින් අපි අවබෝධ කරගත්ත ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ උත්තරීතර ධර්ම කාරණා මේ අවවාද අනුශාසනා වඩන්න තියෙන ಗುಣධර්ම වලට අදාළ කමඨාන් අපේ ජීවිත කාලය තුරම පුරුදු කරමු සෑම මොහොතක් තප්පරයක් ගානේ පුරුදු කරමු මේ අවබෝධ කරගත්තා වූ ධර්මතාවයන් කමඨාන් තුලින් අනුශාසනා තුලින් ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරලා අමාමා නිවනින් නිවි සැනසීම ලබන්නට ඒකාන්ත වශයෙන්ම මේ ආනාපාන සති සූත්‍රයේ දාන චින්තනය හේතු වේවා වාසනාම වේවා නිවන් පිණසම හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.